බුද්ධික මහත්තයා අවසරයි ස්වාමීන් වහන්සේ Zoom එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මම අහන්න එකයි එක YouTube එකේ අහලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේදනාව හටගන්නේ සිතේ නම් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් වේදනාව හටගන්නේ කෙසේද ඇත්තටම වේදනාව හටගන්නේ හිතේ. ඉතින් රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් සිත තියෙනවා. ඒ සිත තියෙන නිසා තමයි උන්වහන්සේලාටත් වේදනාව හටගන්නේ. මොකද උන්වහන්සේලා චිත්ත නිරෝධයක් කරලා නැහැනේ. හැබැයි නිරෝධ සමාපත්තියට සම්බන්ධුනට පස්සේ උන්වහන්සේලාට මොන වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේටත් වේදනාව දැනෙන නිසා තමයි උන්වහන්සේ සමහර අවස්ථා ධර්ම දේශනා කරමින් ඉඳද්දි දේශනා කරන්නේ ආනන්ද මගේ පිට රිදෙනවා. මම ටිකක් විවේක ගන්නවා. දැන් මෙතන ඉඳලා මේ ධර්ම දේශනාව කරගෙන යන්න කියලා සරියුත් හාමුදුරන්ට බාර දෙනවා. නැත්තම් වෙනත් හාමුදුරු නමකට බාර දෙනවා. එහෙම නැත්තම් උන්වහන්සේ ඒක එතනින් නවත්තලා උන්වහන්සේ විහාරට වැඩලා ටිකක් ඇගදිග අරගෙන ඇල වෙලා ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මට පිපාසයි වතුර ටිකක් අවශ්‍යයි. එතකොට මේ මොනවද? උන්වහන්සේට මේ පීඩා දැනෙනවා. ඉතින් ඒ දැනෙන්නේ සිත තියෙන නිසා. ඉතින් ඒ නිසා සිතින් තමයි වේදනාව දැනෙන්නේ රහතන් වහන්සේටත් බුදුහාමුදුරුවන්ටත් කෙලස් නැසුවට සිත නැසලා නැහනේ සිත නැසෙන්නේ පරිණිරවාණය එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියෙන් සිතතාවකාලිකව නවතිනවා නිරෝධ සමාපත්තිය අවස්ථාව හැරුණකොට පරිණිරවාණය දක්වාම රහතන් වහන්සේලාටත් බුදුහාමුදුරුවන්ටත් දුක් වේදනා දැනෙනවා සිත තියෙන නිසා සිත ක්‍රියාත්මක නිසා